දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මෙතන රැස්ලා ඉන්න බොහෝම දෙනෙක් මේ වෙනකොට මේ ඇතිවෙච්ච හඳුනා දීම් කතාවලිමුත් ගිය අවුරුද්දේ තියෙන අත්දැකීම් වලිමුත් අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක සෑහෙන හැඟීමක් ඇතුව ඉන්නේ කෙසේ නමුත් අපි කාලසටහන පිළිබඳවත් අපි මේ දවස්වල කරන වැඩ පිළිබඳවත් කෙටි මතක් කර ගැනීමකින් වැඩසටහන ආරම්භ කෙරුවොත් හොඳයි කියලා මම කල්පනා කරනවා. ඒ සංවිධායක මණ්ඩලය විසින් ඉදිරිපත් කරගෙන තියෙන කාලසටහන හැටියට උදේ 8 ඉඳලා 9:00 දක්වා යෙදিলা තියෙන්නේ ඒ භාවනා වැඩපිළිවෙල පිළිබඳව නැත්නම් භාවනා ක්‍රමය පිළිබඳව හඳුන්වා දීමක් කරන අතර ඒ ඉතුරු වේලාව පළවෙනි පැය පරියංක භාවනාවක් සඳහා ගත කරන්නයි. ඊට පස්සේ 9:00 ඉඳලා 11:00 වෙනකන් තියෙන උදේවරුේ පැය දෙක එක පළවෙනි පැය සක්මන් භාවනාවක් වශයෙන් උත් දෙවෙනි පැය පරියංක භාවනාවක් වශයෙන් උත් ගත කරන්න. ඉතින් ඒ 11:00ට ඒ විදිහට උදේවරුේ සැසිවාරය સમાપ્ત වෙනවා. ඊට පස්සේ එතන සිට එක දක්වා කාලය දිවා දවල් දාහණයටත් නැත්නම් දිවා ආහාරයටත් ඊට පස්සේ දිවා විහරණයටත් ගත වෙනවා. අපි එකට නැවත මෙතන රැස් වෙනවා ධර්ම සාකච්ඡාවක් මාර්ගයට. නැත්නම් මේ වෙලාවේදී ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක් හෝ ධර්ම සාකච්ඡාවක් සඳහා වෙලාව ගන්න පුළුවන්. ඊට පස්සේ දෙකමාරේ ඉඳලා පහ දක්වා තියෙන කාලය පරියන්ක සක්මනක් පරියන්කයක් සහ යතරමැද තේ විවේකයක් සඳහා ගත වෙනවා. ඒකට පහට අපේ දවසේ සීල භාවනා වැඩපිළිවෙල સમાપ્ત වෙනවා. ඊට පස්සේ හවස නැවත ධර්ම දේශනාවකට අපි රැස් වෙනවා. ඒ ධර්ම දේශනාව සඳහාත් පැයකමාරක පමණ කාලයක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ ධර්ම දේශනාවෙන් අනුතුරුවත් ධර්ම දේශනාවට අදාළ හෝ තම තමන්ගේ භාවනා සම්බන්ධ ප්‍රශ්න හෝ ධර්ම සාකච්ඡාවක් සඳහා කෙටි වේලාවක් ගත කරන්න පුළුවන්. එතනින් දවසේ වැඩ කටයුතු නිමා වෙනවා. මේ ටික තමයි සාමාන්‍ය දිනචර්යාව වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් මේක මතක් කරගත්තට පස්සේ අපි කාලය පැමිණෙන්නේ භාවනා ක්‍රමයක් පිළිබඳව අපි එකඟතාවයකටපත් වීමටයි. ඉතින් මම කලින් කියපු විදිහට බොහෝ දෙනා දන්නවා. ඒ වුණාට මම කොහොමඩක්වත් ගරු කරනවා සෑම කෙනෙක්ම විශේෂයෙන් බොහෝ කෙනෙක් මේ වෙනකොට තම තමන්ගේ භාවනා ක්‍රම පුරුදු පුහුණු කරගෙන තියෙනවා. ඒක එකක්වත් බාධා කරන්න හෝ බහා තබන්න අවශ්‍ය නැහැ. නමුත් අපි මේ දවස් පහ ගත කරන දවස් පහ ඇතුළත සියලු දෙනාගේම සම්මුතිය පිණිස භාවනා ක්‍රමයකට අපි තොරතුරු ඉදිරිපත් කර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ භාවනා ක්‍රම පිළිබඳව පටලවිල්ල නැත්නම් ගුරු පරපුර පිළිබඳ පටලවිල්ල නැති කිරීම සඳහා මම හරි කැමැති කියන්න අපි මේ දවස් පහ ගත කරන්න හදන්නේ සතිය වඩන්නයි අප්‍රමාදේ වඩන්නයි. ඒ අප්‍රමාදයේ සහ සතිය වැඩිීමේ උපක්‍රම වශයෙන් තමයි මේ භාවනා ක්‍රම විවිධ විදියට ලෝකෙ ඉදිරිපත් වෙලා තියෙන නමුත් ඔක්කොගෙම මුල තථාගත සරුවච්චන් වහන්සේ. ඉතින් මේ අප්‍රමාදයේ සහ සතිය කියන එක අපිට ගොඩක් අවශ්‍ය වෙලා තියෙන්නේ අපි මේ ප්‍රමාදේ වැටිලා ගත කරන නිසායි. එහෙම නැත්නම් අසතියෙන් ගත කරන නිසායි. ඉතින් ඒක අසතියෙන් ගත කරන එක පිළිබඳව අපි දොස් කියලා විත්නරක් කරගෙන චිත්ත පීඩා කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ බොහෝ ජනතාව තමන් අසතියෙන් ප්‍රමාදයෙන් ගත කරන බව දන්නේ නැතුව ඒ සබහා සාමාන්‍ය ජීවිතයේ හරියකත් ඒ තුලින් අභිවෘද්ධියත් බලාපොරොත්තු ගත කරද්දී අපි මේ සුළු පිරිසක් ඒකේ තියෙන ආවාදීනව දැකලා අප්‍රමාදයට සහ සතියට හිත යොදපු එක තමයි හැබෑම හැබෑ වෙනස. අපි ඒක නිතරම කොඩියක් වාගේ දජයක් වාගේ ඔසවා තබන්න ඕනේ. ඒ ඔසවා තැබීමේ උත්කර්ෂවත් අවස්ථාවක් තමයි මේ දින කීපයක් ඒ සතියට අප්‍රමාදයට තැන දීලා අනික් සියලුම අගයන් ආඩම්බරයන් බහා තබලා මේ ක්‍රතිච්ච අවස්ථාව. ඉතින් මේ දවස් පහේදී අපි ඒ සතිය අප්‍රමාදය කියන වැඩවලට ප්‍රධාන තැන දීලා ඒක ජීවිතයට සම්බන්ධ කරන්නට සම්බන්ධ කරගන්න උත්සාහ කරනකොට මම යෝජනා කරනවා ඒක සටන් පෙරමුණු තුනක් මාර්ගයෙන් මේ සටන දිනා ගන්න. එකක් තමයි අපි මේ විස්තර කියුවට පස්සේ කරන මේ පරියංක භාවනාව ඉඳගෙන කරන භාවනාව දෙවෙනි සටන් ක්‍රමය තමයි සක්මන් භාවනාව තුන්වෙනි සටන් ක්‍රමය තමයි මෙවැනි දවසක ඒ පරියංකයත් සක්මනත් ඇරිච්චාම අනික් කරන එදිනෙදා දෛනික කටයුතු වලදී හැකිතාක් අප්‍රමාදී වෙන්න හැකිතාක් සතිය පිහිටවන්න ගන්න උත්සාහය. ඊට පස්සේ අපි මෙවැනි පරිසරයකින් බැහැර වෙලා තම තමන්ගේ ගෙවල් වල, රැකී රස්සා කාර්යාලවල, ගොවිපළවල් වල තහසක් කටයුතු කරන ගමන් උනත් මේ ගෙනියන ඒ අප්‍රමාදයේ සතිය හැකිතාක් දුරට තනවා වඩා ගැනීමයි එක එක්කෙනෙක්ගේ වගකීම් වෙන්නේ. ඉතින් අපි සාමූහික වශයෙන් දැන් කරන්න හදන්නේ එවැනි පාරියංක භාවනාවක් කරන්ඩ පෙර කරන ලද පිනක වාසනාවක් වශයෙන් හිත අලුත් කරගන්න අපිට අවස්ථාවක් ලැබිච්චාම මේ වාගේ විවේකාගාරයක් ලැබිච්චාම ඒ වගේම කාලයක් වෙන් කරගන්න හම්බෙච්චාම ඒ වාගේම ඒකට ඒදිච්ච කල්යාණ මිත්‍ර මණ්ඩලයකට සත්පුරුෂ මණ්ඩලයකට එකතු වෙන්න ලැබිච්චාම අපි කොහොමද ඒ පරියංක භාවනාව සාර්ථක කරගන්න කියලා. ඉතින් මම හිතනවා මේ වෙනකොට සෑම කෙනාම තම තමන් ඉන්න ඉරියව්වේ වාඩි වෙලා පහසුවෙන් ගත කරනවායි කියලා. ඒ පරියංක භාවනාවක් සඳහා වාඩි වෙනවා කියන හිත අලුත් කරන සීලයක පිළිහිట్లా මල්පහම් බුදුන්ව පූජා කරලා ඒ අනිකුත් ඒ වාගේම සබ්‍රක්‍මචාරින් වහන්සේලා පිරිසක් මැද වැඩ ඉන්න වෙලා වාඩි වෙලා ඉන්න වෙලාවක අපි ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ පරිසරය ඒ ආකාරයෙන් අපිට සම්පූර්ණයෙන්ම සමනලයට අතුනමුනා වාගේ සාධක කරුණු රැස් වෙනකොට බාහිර පරිසරය ඒකත් සාදු කියලා අපි හිතාලුත් කරගන්න අතර ඊගාට ආධ්‍යාත්මික පරිසරය සකස් කරගන්න. ආධ්‍යාත්මික පරිසරය කියලා කියන්නේ තමන්ගේ ඉරියව්ව. ශරීරේ. ඉතින් සරුවචනාංශේ දේශනා කළා තියෙනවා අපේ ප්‍රධාන ඉරියව් හතරක් ඉඳගනේ හිටගනේ ඇවිදිමින් සහ සයනය කරමින් කියලා. ඉතින් ආධුනිකයාට සරුවචන් ආංශයේ මේ සයන ඉරියව්ව සහ හිටගෙන ඉන්න ඉරියව්ව අනුමත කරන්නේ නැහැ. උන්වහන්සේ බොහෝ විට ඉඳගෙන ඉන්න ඉරියව්වත් සක්මන් කරන ඉරියව්වත් ආධුනිකයාට භාවනා පටන් ගන්නට නැත්නම් ආරද්ධ විපස්සකයාට අනුමත කරනවා. එයින් අපි බුද්ධ ආගම් කාර්යය භාවනාව කියන වචනේ නැත්තම් භාවනා වැඩපිළිවෙලක් කියනකොටම චිත්ත රූපේ මවාගන්නේ මේ අපි ඉස්සරහින් තියාගෙන ඉන්න සරුවචනාංශයේ හිටිපිලිමේ. ඒක තමයි අපේ හිතට එන්නේ. ඒක තමයි අපිට පුරුදු වෙලා තියෙන ක්‍රමය. ඉතින් ඒ අනුව අපි දැන් ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට එනකොට අවශ්‍ය කරන්නේ කය පහසුවෙන් සැපසේ වාඩි කරන එක. ඒ නිසා පරියංක භාවනාවට ගියාට පස්සේ හොඳට බලන්න ඕනේ. Taman මේ පරිසරයේ මැද ලැබිච්ච අවස්ථාවේ ආධ්‍යාත්මික වශයෙන් කය හොඳ පහසු ඉරියව්වකද ඉන්නේ කියලා. ඉතින් මේ පහසුම ඉරියව්ව වශයෙන් නැත්තම් මූල ධර්ම වල හැටියට පොතේ ධර්ම හැටියට පහසුම ඉරියව් වශයෙන් පෙන්වන්නේ පద్මාසනෙ. සමහර බුදු පිළිම එහෙමත් අඹලා තියෙනවා. එහෙම නැත්නම් වීරාසනය, එහෙම නැත්නම් සුඛාසනය. මේ සුදුසු ක්‍රමයකට වාඩි වෙච්චාම වෙන්නේ මොකද්ද? යට සම්පූර්ණ ත්‍රිකෝණාකාර කොටසක් පොළොව බදාගෙන වාඩි වෙන එක. ඉතින් ඒක තමයි ගොඩක් වෙලා ඇලහැපීමකින් තොරව කයට කය නඩත්තු කරන්න පුළුවන් අවදිමත් හිතකින් ඉන්න පුළුවන් ඉරියව්ව. ඒක නිසා සරුවචනාංශික පෙන්නන අවස්ථාවක් වගේ මේ හිතපිලිමේ. නමුත් ඒ විදිහට ඒක අපි අගෙන් ආඩම්බරේ මතක් කරාට සෑම කෙනෙකුට මෙහෙම වාඩි වෙන්න අමාරුයි. සමහරට ලෙඩ රෝග එහෙම නැත්නම් වයසක ප්‍රශ්න නිසා එහෙම බද්ධ පරියංකයේ පල්ලංකය කියන එකේ වාඩි වෙන්න අමාරුයි. නමුත් එහෙම බැරි නිසා භාවනා කරන්න බෑ කියලා දෙයක් නෙවෙයි. පුළුවන් නම් හොඳම දේ තමයි ඒ විදිහට පරියංකය. එහෙම නැත්නම් සුදුසු විදිහට මේ භාවනා කොටයක් මත හෝ භාවනා ආසනයක් මත හෝ කොන්ද කෙලින් හිටන විදිහට ඉඳලා තියාගන්න පුටුවක් මත හෝ වාඩි වුණාට කමන්නේ. ඒකෙමුත් නැත්නම් ඉස්සලා කියපු අර වාඩි වෙච්ච ඉරියව්වේදීත් උඩුකය කෙලින් තබා ගැනීම තමයි අවශ්‍ය කරන්නේ. යම් විදියකට අපි මේ බද්දපරියන්කේ වාඩුණායි කියලා හිතමු. එහෙම හිතලා අත් දෙකේ ඉරියව්වක් <coughs> පොතේ පතේ සඳහන් වෙන්නේ නැහැ. ඒ සඳහා කැමැති ඉරියව්වක ඉන්න පුළුවන්. ඒ අත තැම්පත් කරගත්තට පස්සේ මුළු ඉරියව්වම නිකන් චෛත්‍යයක ස්වරූපේ එහෙම නැත්නම් අර මිසරේ දකින්න හම්බෙන පිරමීඩයක ස්වරූපේ පවතිනවා. ඒක තමයි ලෝකේ පැරණිම කොට නැගිල්ල. චෛත්‍යයත් පැරණිම කොට නැගිලිව කවදාකවත් කැඩෙන්න බින්දෙන්නේ අවුවට වැස්සට පෙරලෙන්නේ. ඒ වගේ කය හදා ගන්න ඕනේ නිකන් චෛත්‍යයක් කොට නැගුවා වගේ. එහෙම නැත්නම් අර මිසරේ තියෙන පිරමීඩය වගේ. ඊට පස්සේ අර පරිසරය අපිට ලැබුණා සීලක පිහිටියා බුද්ධ වන්දනා කරා මම මගේ ඉරියවට පැමිණුවා කියලා ඒ හිත සතුටු කරගෙන අලුත් කරගෙන මුරුදු විදිහට ඇද්දක වහගන්නයි කියනවා. ඇද්දක වහගෙන අවධානය ඇතුළට ගන්න කියනවා. ඒ මොකද හේතුව අපි මේ ප්‍රමාදය කියලා කියන්නේ අසතිය කියලා කියන්නේ අපේ අවධානය බාහිරට යොමු වෙච්ච අවස්ථාව. බාහිරාවර්ති අවස්ථාව. එතකොට අපි ඉන්නේ මේ මොහොත නෙවෙයි ඊයේ හරි හෙට හරි. එහෙම නැත්නම් කය මෙතන තිබුණට හිත ඒ කරන්න බෙදෙච්ච වැඩ ගැන, gedara ගැන නැත්නම් වෙන තැනක හිටින්නේ. එහෙම නැත්නම් මෙතන තමන් හිටියත් මේ ඉස්සරහින් එක නම් මං ගැන මොකද හිතන්නේ? මම මෙහෙම ඉන්නකොට ලස්සනද, ඇදද, කුදද කියලා අනුන්ගේ ඉරියව්වෙන් බලන්න හදනවා. නැත්නම් අනුන්ගේ ආකල්ප වලින් බලන්න හදනවා. එතකොටත් මේ තුන් ආකාරයෙන්ම හිත වික්ෂිප්ත වෙනවා. බාහිරාවර්ති වෙනවා. අන්න එහෙම බාහිරාවර්ති වෙන බව දැනගෙනම මම දැන් මෙතන. අන්න ඒ එකලස ඉස්සල්ලාම අපි අරගන්න තැන තමයි අර විදිහට පිරමිඩ ආකාර විදිහට හෝ චෛත්‍ය ආකාර විදිහට වාඩි වෙලා තමන්ගේ ඇතුළට හිත අරගෙන මම දැන් මෙතන කියන එකට එන්න පුළුවන්ද කියලා බලන එක. මේක සහැල් වලක් වගේ තේරෙයි. නමුත් ඉතාමත් වැදගත් වෙලා. මේක නැත්තම් අසත්‍යමත් කියන්නේ. මේක නැත්තම් ප්‍රමාදයි කියලා කියනවා. මම දැන් මෙතන නම් අප්‍රමාදයි සතිමත්. ඉතින් මේ අප්‍රමාද භාවයේ සතිමත් භාවයේ තමයි ළඟට එනකොට ඒක මනින්ද ප්‍රත්‍යක්ෂ කරගන්න ලකුණු ටිකක් තියෙනවා. මොනවද එකක් තමයි Tamange හිත ඊයට හෙටට වෙන තැන් වලට දුවන හිතවිලි. දවල් හීනමවන දේවල්, සැලසුම් කල්පනා කිරීම. අයාල යන හිතවිලි, රාග ద్వේෂ නිස්ෘත හිතවිලි වලින් ටිකක් නිදහස් ගතියක් එන්න දෙක පරිසරයෙන් සද්ද නිසා ඇතිවෙන බාධා නැති වෙන්න ඕනේ. තියෙන සද්ද මේවා මට නෙමෙයි කතා කරන්නේ ඒවා තිබ්බට මම කලබල වෙන්න ඕනේ නැහැ කියලා තමන්ගේ හිත සමාදාන කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් සද්ද නැති තැනක් වෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් තුන්වෙනි කාරණා වෙන්නේ තමන්ගේ ඉන්න ඉරියව්වෙන් වේදනාවක් නැති වෙන්න ඕනේ. වේදනාවක් තිබුණොත් ඒ අනුව හිත තරහ ඇති කරගන්නවා, නුරුස්නා ගතිය ඇති කරගන්නවා. ඒක කරදරයක් කරගන්නවා. එනිසා මේ හිතවිලි වේදනා සාද්ද නැතිනම් ඒක සාමාන්‍ය වශයෙන් කියන්න පුළුවන් හිත මම දැන් මෙතන කියන தත්ත්වයට ඇවිල්ලායි කියලා. තවත් විදිහකින් කියනවනම් දැන් සතිමත් කිය හැකියි. දැන් අප්‍රමාදයි කියලා කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කය හිත ඇතුළට ගැනීම සතිය අප්‍රමාදයේ වඩනවා වගේම මේකේ අගේ ආඩම්බරය වැඩි කරන්න තවත් පැත්තක් පෙන්ලා දෙන්න පුළුවන්. මේක තමයි Tamanට Taman මෛත්‍රී කරගන්න තියෙන උසස්ම ක්‍රමය. අපි යම් තාකී හෙටයි කල්පනා කරනවා ඒක අපි කෙරේ කරන द्वේෂයක් අපි කෙරේ කරන අනදරයක් කියලා හිතා ගන්නවා. මෙතන ඉඳගෙන අපි වෙන දෙයක් ගැන හිතනවනම් ඒක අප කෙරේ කරන මේ මොහොතට කරන අකමැත්තක් අනදරයක්. Taman වෙනුවට අනුන් ගැන හිතනවනම් ඒක අනදරයක්. ඒ හිතන්නේ Taman කෙරේ තියෙන द्वේෂයක් නිසා. ඒක සමහරට පේන්නේ නැහැ, හිතන්නෙත් නැහැ මෙහෙම කියනවට කැමතිත් නැති වෙයි. මොකද එහෙම බැලුවොත් මම දැන් මෙතන කියලා කියන්නේ සතියෙමුත් කියලා පැමිණීමක් මෛත්‍රියෙමුත් කියලා පැමිණීමක්. කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච කියලා කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරන විදිහට තමන්ගේ අත්ත කුසලය සඳහන් කරන එකනට මේ හැකියාව තියෙන්න ඕන. මම දැන් මෙතන කියලා ඒ ඉන්න ඉරියවට ප්‍රේම කරන්න. ඒ ඉන්න ඉරියවට ආදරය කරන්න. සුහද වෙන්න, ආද වෙන්න, මෙලෙක් වෙන්න, මෛත්‍රී කරන්න, මුරුදු වෙන්න. අන්න ඒක වැටහුණා නම් ඒ පරියන්කේ සාර්ථක වෙන්න පළවෙනිම ලකුණ. සතියෙමුත් ඒකත් එද ගන්න වෙනවා, මෛත්‍රියෙමුත් එද ගන්න වෙනවා. සමහර විටක අපි අවුරුදු 100ක් නැත්තම් ඊටත් අඩු වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්න පුළුවන් ලෝකේ. නමුත් එකම චිත්තක්ෂණයක්වත් මම දැන් මෙතන නොවි ජීවිත ගත වෙන්න ඉඩ තියෙනවා. අනේ එහෙම ඒ ගත කරන අවුරුදු 100කට වැඩිය සරුවත් chance සඳහන් කරනවා මේ ඒ චිත්තක්ෂණේ වටිනවයි කියලා මිනිස්සෙකුට පමණක් තිරසනුන් ඉක්මවලා ගිහිල්ලා දෙවියන් යක්ෂයන් ප්‍රේතයන් මේ බ්‍රහ්මයන් ඉක්මවලා ගිහිල්ලා මිනිස්සෙකුට විතරක් කළ හැකි වර්තමාන මොහොත ඒහා සමාන වටිනාකමක් දීලා ඒ කියන්නේ සමාදන්ව ඒ චිත්තක්ෂණය ගත කරන එක හැබෑ වෙනසක්. ඉතින් අපි ඒ නිසා මෙහෙම හිත තැම්පත් කරගෙන, කය තැම්පත් කරන ඒකම බුද්ධ විනය. මම දැන් මෙතන හිතවිලි වේදනා සද්ද වලට ප්‍රධාන තැන නොදී එහෙම මේක නඩත් වෙන්න ආයෙත්. මෙතන සතියක් වැඩෙනවා නම් අප්‍රමාදයක් වැඩෙනවා නම් මිත්‍රකමක් මෛත්‍රියක් වැඩෙනවා නම් හිත ඇතුළටයි නැමෙන්නේ. ඒ හිතට ඇතුළට නැමෙනකොට කයත් තැම්පත් වෙනවා ආස්වාස ප්‍රස්වාසයත් තැම්පත් වෙනවා. නමුත් හිතවිලි වේදනා සද්ද නැතිනම් මේ තැම්පත් වෙන්න වෙන්න වෙන්න වෙන්න Tamanට මූණට මුලිච්ච වෙන්නේ හමු වෙන්නේ මේ ප්‍රාණේ තමයි. ආනාපානේ තමයි. ඒ ආනාපානේ දිගේ යන්න යන්න සතිය හොඳට ඝන බාර වෙනවා. අප්‍රමාදය කඹේ යවිදින කෙනෙක් වගේ පදම පුරුදු කරගන්න. දිග මෛත්‍රියක් සේදෙනවා. බාධා සද්ද තියෙයි, හිතවිලි තියෙයි, වේදනා තියෙයි. නැවත ඒවා එකකින්වත් හිත නරක කරගන්න නැතුව. ඒවා ආවේ යණ්ඩායි මම ඒවත් එක පටලවා ගන්නෑ. මම පුළුවන් තරම් ආනාපානෙකත් එක්ක ඉන්නවා කියලා බලනකොට යම් විදිහකට විනාඩි ගාණක් ඇතුළත හෝ මේ ආනාපානෙ නැත්නම් මේ හුස්ම ගන්න දෙනුව ප්‍රාණය ප්‍රාණයාමය ඉදිරිපත් වුණොත් ඒකට හිත නතු කරනවා. හැබැයි ඒක හොයාන යන්නත් එපා. කරුණා කරලා ආස්වාස ආයාසයෙන් කරන්නත් එපා ප්‍රස්වාසය ආයාසයෙන් කරන්නත් එපා. ස්වභාවිකව වැටෙන ආනාපාන දිහා බලනින්න. බලන ඉන්නකොට තමයි තේරෙයි මේ මුළු කයේම උඩුකය තමයි මේ ආනාපානයට සක්‍රියව සම්බන්ධ වෙන්නේ. මේ නිසයි සරුවච්චන් වහන්සේ ඒ සක්‍රීයව සම්බන්ධ වෙන ආනාපානට බාධා නොවීම පිණිසයි උඩුකය ඍජුව තබා ගන්නයි කියන්නේ. නිසා හොඳට ශ්වසන පද්ධතියට බාධා නොවන විදිහට හුස්ම වැටෙන්න ඇරලා මේ උඩුකයේ මේ කටයුත්ත වෙනවා නම් අර මුළු කයේ පැවතිච්ච හිත හිමීට උඩුකයට සීමා කරන්න පුළුවන්. වෙන විදිහට කියනවනම් යටි කයට බලා ගන්න කියලා ඒකේ වග යටි කය අමතක කරන්න පුළුවන්. ස්වභාවයෙන් උඩුකය සිදුවෙන හුස්ම දිහා බලාගෙන යටිකය අමතක කරලා දාන්න. එතකොට හිත තව ටිකක් ඒකාග්‍ර වෙනවා. එහෙම උඩුකයේ හිත වැඩ කරන එකට සාර්ථක වෙන්න බැරි නම් මුළු කයේ හිත පවත්වනවා. පුළුවන් නම් ආනාපානෙ හිත පවත්වනවා උඩුකයට හිත ගන්න. එහෙමත් කරගෙන ඉන්නකොට හිත ප්‍රනීත වෙනවා නම් සියුම් තියුණු බවටපත් වෙනවා නම් මේකටත් වඩා එකලස් කරලා දෙන්න පුළුවන් සතියයි අප්‍රමාදයයි. ඒ කිරීම සඳහා තමයි අපි ඒ උඩුකයෙත් වඩියෙන්ම හිත වදින තැන ආනාපානේ වැටෙන තැන ප්‍රකට වෙන තැන මොකද්ද කියලා හිතටම කියනවා තෝරගන්නයි කියලා. ආසනයක් තෝරගන්නයි කියලා. සරුවචනාංශයේ මේ සඳහා ඒ ආස්වාස ප්‍රසවාස දෙක යෝජනා කරනවා ආස්වාස ප්‍රසවාස දෙක සිදුවෙන නාස්පුඩු දෙක. හුස්ම රැල්ල පුරවාගෙන නාසයෙන් පිට වෙන හැටි පුරවාගෙන ඇතුල් වෙන හැටි කියනකොට නාසිකාග්‍රේ හෝ උඩුතොල යෝජනා කරනවා. ඉන්නේ ඒකට තමයි අපි මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. තව සමහරෙකුට මේ ශ්වසන පද්ධතියේ යටම කෙලවර උදරයේ චලන, උදරච්ඡදයේ චලන පිම්බීමක් හැකිලීමක් විදිහට දකින්න ඉඩ තියෙනවා. එයත් අන්න ඒකට අපි කියනවා ඒ බුරුම භාවනා ක්‍රමය මහාශී භාවනා ක්‍රමය කියලා. මේ දෙකලවර මැද ඕනම තැනක් තම තමන්ගේ ශරීරය හැදිලා තියෙන හැටියට ආනාපානේ වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙනවනම් පමණක් ඒක හොඳට මතක තියාගන්න. එහෙම දකින්න පුළුවන් නම් පමණක් ඒ හිතෙන හැපෙන වැටෙන තැනට හිත තියාගෙන මුළු කයම අමතක කරන්න ඕනේ. ඒකෙන් තමයි හිත ඒකාග්‍ර කිරීම කරන්නේ. මේක හරි ගියොත් ඔන්න ලකුණු පේන්න පටන් ගන්නවා. ආස්වාස ප්‍රස්වාස දෙකේ විතරමයි හිත තියෙන්නේ අතීත අනාගත විශ්ේ විසිරෙන්නේ නැහැ සද්ද විශ්ේ විසිරෙන්නේ නැහැ වේදනා නැහැ ආස්වාස ප්‍රස්වාසයේ තියෙනවනම් මේ ආස්වාසයේ තියෙන වෙලාවේදී 100%ක්ම ප්‍රස්වාසය අමතක කරන්න පුළුවන් ප්‍රස්වාසයේ තියෙන වෙලාවේදී ආස්වාසය අමතක කරන්න පුළුවන් එතකොට මුළු හදින්ම ආස්වාසය කරනවාදී ආස්වාසය පමණයි. ප්‍රස්වාසය බලන්නෙත් නැහැ. උඩුකය බලන්නෙත් නැහැ. කය බලන්නෙත් නැහැ. අතීත අනාගත හේත් නැහැ. වේදනක් නැහැ. සද්දක් නැත්තම් අපිට කියන්න බලන්න මෙන්න ප්‍රස්වාසයේ හිත. මෙන්න මේ විදිහට බලනකොට ආස්වාසයේ ඉන්නකොට ආස්වාසයමයි මේක ප්‍රස්වාසයේ නෙවෙයි කියන ලකුණු වැටහෙන්න පටන් ගන්නවා. ප්‍රස්වාසයේ ඉන්නකොට මේක ආස්වාසයේ නෙවෙයි ප්‍රස්වාසයේ තාවෙනික ලකුණු කියලා තේරෙනවා නම් ඒක තමයි ඒ අපේ හිත එකලස් කළ බවට අපිට ලැබෙන ප්‍රතිලාභය. ආනිසංශේ. මෙන්න මේක දිගට පැවැත්වන්න පවත්වන්න අර සතිය වඩා වඩා ඒකාග්‍ර භාවයකට එකඟ බවකට සමතයකටපත් වෙන්න පටන් ගන්නවා. මේකදී ඕන තරම් කැඩෙන්න පුළුවන් ඒක පිළිබඳව කිසිසේත්ම කාටවත් පොරොන්දු වෙන්නත් බෑ බලාපොරොත්තු වෙන්නත් බෑ. නමුත් කැඩුනට නැවතත් මේ සතිය පිහිටීමේ ශක්තියට හානියක් වෙන්නේ නැති බව විතරක් මතක තියාගන්න. කඩන එක ඒගොල්ලන්ගේ වැඩේ අපිට තියෙන්නේ කැඩෙන කරන වෙලාවේ නැවත නැවතත් මේ විදිහට මුළු කයට හෝ උඩු කයට හෝ නැත්නම් හැපෙන තැනට හිත යොදවලා බලන්න බලන්න Taman තෝරාගත්ත හැපෙන තැන නියම එකද නැද්ද කියලා නැවත නැවත සාතික වෙනවා. එහෙම නැති වුණොත් සමාලාට හැපෙන තැන හිතින් තෝරාගත්තට ඒක ප්‍රකෘති නෙවෙන්න තියෙනවා. කැඩි කැඩි හදනකොට තමයි තේරෙන්නේ නෑ මේතන තමයි කැප හැපෙන තැන කියලා ඒක සහතික වෙලා එක දිගට පැවැත්වීම තමයි අපි ආනාපාන සතිය වඩන නැත්නම් පිම්බීම ඇකිලින් භාවනා වඩනවා කියලා කියන්නේ. ඉතින් අපි මේක දිගට පවත්තන්න උත්සාහ කරන්නේ අපි ඒ නිසා දැන් වෙලාව 9:05යි අපි මෙතන ඉන්න 9:00 දක්වා කාලේ ඒ සඳහා ගත කරනවා සියලු දෙනාම මේ තොරතුරු අනුව හොඳට හිත කය සකස් කරගන්න. සකස් කරලා පට්ටල වෙලා වාඩි වෙනවා. සාදු සාදු සාදු. අපි දැන් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ සක්මන් භාවනා පිළිබඳව. ඒ නිසා මම කිටි විනල්පි සෝය විනාඩි සල්පයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනා පිළිබඳව කතා කරන්න ඊට පස්සේ සක්මණට ගිහිල්ලා අපි 10 මාට නැවත රැස් වෙනවා පරියන්කයක් සඳහා. ඉතින් දැන් මේ සක්මන් පරියන්ක භාවනා කරපු එකෙන්ම සක්මණට යනවා නම් අපි එතනදී පරියන්කයකදී වගේ ඇස් එක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න ඉරියව්වක් නෙවෙයි. ඇවිදිමින් සක්මන් කරමින් ගන්න සතියක් අප්‍රමාදයක් තමයි බලන්න වඩන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සක්මන් මළුවක් අවශ්‍ය කරනවා. සක්මන් මළුවක් කියලා කියන්නේ Tamanට පියවර 30ක් 40ක් විතර එක දිගට ඇවිදින්න පුළුවන් බින්ගි නමක් ඒක ඍජු වෙනවා නම් බලකොඩේට රහිත නම් බොහොම හොඳයි. ඉතින් මේකේ ආද සක්ම මලුවක් හදපෙකුත් තියෙනවා එහා පැත්තේ. කොහොම නමුත් ඒ වගේ ඉඩමකට ගිහිල්ලා අර ඉඳගෙන ඉන්න ඉරියව්වක නෙවෙනවා ඒකේ හිටගෙන ඉන්න ඉරියව්වක් තියෙන්නේ. ඒ නිසා ඇවිදින්මින් ඇත්තටම ඉස්ලාම හිටගෙන ඉන්න ඉරියව්වට ගිහිල්ලා ඒ හිටගෙන ඉන්න ඉරියව්වට අර වගේ මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා හොඳට සතිය පිහිටුවගෙන සාමාන්‍ය වේගයකින් වේගය වෙනස් කරන්න යන්න එපා. ආරම්භයේදී සාමාන්‍ය වේගයකින් එහා පැත්තට මෙහා පැත්තට ඇවිදින එකයි කරන්න. ඒ කරන වෙලාවේදී මේ සාමාන්‍ය ඉදිරියේ කෙලිම බලන්නෙත් නැතුව තමන්ගේ පාදයේ දිහා බලන්නෙත් නැතුව බම්බයක් විතර ඉස්සරහා ප්‍රදේශයක බලාගෙන ඇවිදින්න කියනවා. එහෙම ඇවිදිනකොට මේ සාමාන්‍ය වේගය ඇවිදලා ආයසරයක් ඇවිල්ලා අර වගේම හිටගෙන මේ බාධකයක් කරදරයක් නැත්තම් උඩුකයට නෙවෙයි මෙතනදී යටිකයටයි හිත යොදන්න වෙන්නේ මොකද සක්‍රීයව ක්‍රියා කරන්නේ සක්මනේදී යටිකය. ඒසා උඩුකය තහිත විසිරියාම පැතිරියාම නරක නතර කිරීම සඳහා අත් දෙක ඉස්සරහින් හරි පස්සෙන් හරි තැම්පත් කරගන්න කියනවා අත් දෙක බැඳගෙන සාමාන්‍ය වේගය අවදින ගමන් දකුණු යට කකුලේ ශරීරයේ යට ප්‍රදේශයට හිත යොදලා දකුණු කකුල වැඩ කරන වෙලාවේදී ඒ මුළු අවධානයම සතියම ඒ දකුණු කකුලට යොදවනවා අනික් ප්‍රදේශ අමතක කරනවා අනික් වෙලාවල් අනික් තැන් අනික් පුද්ගලයෝ අමතක කරලා ඊට පස්සේ දකුණු කකුල සාතික වුණාට පස්සේ තැම්පත් කරලා වම් කකුලට හිත යොදවනවා මේ විදිහට වම දකුණ සහ මාරු කරමින් යතන සතිය පවත්න්නේ ආනාපානෙ වගේ එක තැනක නෙවෙයි හිත තියෙන්නේ. එසේ නමුත් අර හුස්ම රැල්ලක වදිනා වගේ නෙවෙයි পায় පොළවේ හැපෙනකොට හරිට වැඩිය හොඳ වැටහීමක් තියෙනවා. ඒ නිසා දකුණට වමට දකුණට වමට වශයෙන් හිත දිග හිත දිගටම පියවරේ පැවැත්වීම තමයි සක්මන් භාවනාව කියන්නේ. කෙලවරට ගියාම බොහෝ විට හිත කැරෙන ගතියක් එනවා. ඒ දර්ශන වලට, සද්ද වලට. ඒක පුළුවන් තරම් ආරසා කරගෙන නැවතත් හැරෙනකොටත් පයේ ක්‍රියාකාරකම් අනුව වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කළ නැවතත් මෙහෙට එන එකයි කරන්නේ මෙහා කෙලවරට එනවා ඒ විදිහට පුළුවන් තරම් පියවරේ පවතින සතිය ඒක දිගට පැවැත්වීම තමයි සක්මන් භාවනාවේදී කරන්නේ ඒ නිසා සක්මන් භාවනාවේ ලැබෙන සතිය බොහොම සෙල්ලක්කාර සතියක් හම්බ වෙන්නේ සමාධියත් ඒ වගේ ඒක ලේසියට කැඩෙන්නේ නැහැ උපයන්න අමාරුයි කැඩෙනවා අඩුයි ඉතින් ඒ නිසා බොහෝ විට ඇත්තටම පරියන්කයට එන්නේ ඉස්සලා සක්මන් කරලා ඉන්න එක බොහෝම ආනිසංසදායකයි. අපි පටන් ගන්නකොට මේ අද පරියන්කෙන් පටන් ගත්තට අපි හෙට බලාපොරොත්තු වෙන්නේ මේ වගේ උපදේශ අවශ්‍ය වෙන එකක් නෑ හෙට මේ පිළිසම නිසා ආපු ගාම අපිට පුළුවන් වන්දනාවෙන් පස්සේ පරියන්කයක් කරන්න ඊට පස්සේ සක්මන් කරලා පරියන්කට එන එක තමයි ගොඩාක් සාර්ථක වෙන නිසා හැම වෙලාවෙම හැකි වෙලාවක ගෙදර දොරේ කරනකොටත් පුළුවන් තරම් සක්මනට පස්සේ පරියන්කයට හිත යොදන එක හොඳයි. ඒ සක්මනේදී බොහෝ විට මේ ආහාර දිරවීමට යගේ ශරීරයට ව්‍යායාම ලැබීම සඳහා ගොඩාක් උදව් කරනවා. එනිසා මේ පරියන්කයට උදව් කරනවා විතරක් නැතුව සක්මනේ සක්මනටම තියෙන ආනිසංශ තියෙනවා. ඉතින් ඒක නිසා සක්මන් භාවනාවට පස්සේ පරියන්කයට යන එක තමයි ක්‍රමේ. අපි මේ කියනකොට ඉස්සලා සක්මන ගැන පරියන්ක ගැන කියලා සක්මන ගැන කිව්වත් ඇත්තටම කෙරනකොට අනිත් පැත්තට කෙරෙන්න ඕන. ඒතර මේ සක්මනේ ගන්න සතිය ඇති කරගන්න සතියෙන් හරි ලේසි එදිනදා වැඩ කරගන්නකොට කොහොමද සතිය පවත්වන්නේ කියන්නේ මොකද එදිනදා වැඩ කරනකොට සක්මනේදී වගේ එකතැනම එහා මෙහා යනවා නෙවෙයි පරෝධිනයක් පිණිස වැඩ කටයුතු ඉවර කරන්න අපි හිතට ආවේගය තියෙනවා ඒ තියෙද්දිත් තමන් කරන වැඩේ හිත පවත්වනකොට එදිනදා වැඩවලදී කියන්නේ තමන් චේතනාපූර්වක කරන වැඩේට මුල් තැන දීලා සතිය පවත්වන්න. ඉතින් ඒක කරන වෙලාවෙදී විශේෂයෙන් මේ පිරිසක් වශයෙන් කරනකොට මේ මේ වගේ තැනකදී පුළුවන් තරම් කියනවා මේ අනික් එදිනෙදා වැඩ කරනකොට නැවතිල්ලේ වැඩ කරන්න ඉගෙන ගන්නයි කියලා. කලබල කරන්නේ නැතුව කලබල කෙරුවොත් සතිය විසිරී යනවා අන්න එයා දකින්න අනික් කෙනාගේ සතිය විසිරෙනවා. යම් කිසි කෙනෙක් නැවතිල්ලේ වැඩ කරනකොට Tamanගේ සතිය හිටිනවා එයා දකින්න කෙනාගේ සතිය පිහිටන නිසා නැවතිල්ලේ අදිෂ්ඨාන කරලා සතියට අදිෂ්ඨාන කරලා සතිය පිටවන්න කියන තුන්වෙනි කාරණා තමයි මම විශේෂයෙන්ම අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැඩ කරනකොට පුළුවන් තරම් නිස්සද්ද වැඩ කරන්න කියලා. වැඩ කරනකොට කලබල කරන්නේ නැතුව විශේෂයෙන්ම මේ දෙන්න දෙන්න එකතුලා කතා කරන එක. ඒක නැතුව බැරි වෙලාවල් තියෙයි. නමුත් ඒක මතක තියාගන්න නැතුව බැරි වෙලාවක මිසක්ක පුළුවන් තරම් ඒක කෙළුවේ නැත්නම් අපිට සෙනඟ වැඩි වෙනකොට ගෝසාව වැඩි වීමෙන් සතියට බාධා වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම අදිස්ථාන කරන්න කරන වැඩ නැවතිල්ලේ කරන්න සතියෙන් කරන්න නිස්සද්දව කරන්න. ඒ නිස්සද්ද භාවයේදී මේ ඔලුවට ලොක්ක කන ගන්නවා වගේ තමයි තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට තමන්ම ඇහුම්කන් දෙනවා නම් ඉබේම සතිමත් වෙනවා. අනුන්ගේ සද්ද වලට බය වෙන්නත් එපා, බාධා බාධා කරන්න මේ තරහ ගන්නත් එපා. තමන්ගේ නිකුත් වෙන හැම සද්දයකටම අහුම්කන් දීලා වැඩ කරනකොට ඉබේම යෝගාවචර ගතියක් එනවා. එතකොට සමහරලාට පටන් ගන්නකොට කලබල තිබුණත් එnde end end end මෙච්චර කලබල නැතුව මෙච්චර සද්ද නැතුව වැඩ කරන්න පුළුවන් බව තේරෙයි. මේකම එදින්දා වැඩවල සතිය පිහිටීමට සලකුණක් වෙනවා නිමිත්තක් වෙනවා. නිසා නිතරම අදිෂ්ඨාන කරගන්න තමන් කරන වැඩකින් නැත්නම් තමන් දවසක් ඇතුළත තමන් තුලින් පරිසරයට නිකුත් වෙන සෑම සද්දයකටම ඇහුම්කන් දෙන්න. එතකොට බාහිරින් එන සද්ද වලින් බාධාවත් අඩු වෙනවා, Tamanගෙන් නිකුත් වෙන සද්දත් අඩු වෙනවා. ඒකම නිමිත්තක් වෙනවා ඒ දින්දා වැඩ වලට. ඉතින් මේ විදිහට අපි දැන් විසිරී යනවා ගිහිල්ලා නැවත 10 මාට රැස් වෙනවා සක්මන් භාවනාවකින් පස්සේ ඇවිල්ලා වාඩි වෙනකොටත් යනකොටත් පුළුවන් තරම් නැවතිල්ලේ සතිමත්ව නිස්සද්දව කටයුතු කිරීමෙන් අපි භාවනාවට ගෞරව කරමු. න පුළුවන් තරම් ඒ නිසද්දතාවයේ සුරකිමු. දැන් මේ පමණයි මම බලාපොරොත්තු වෙන්නේ. උපදේශ දීම් වශයෙන් ඒ නිසා අපි මෙතෙන් ඉඳලා විනාඩි 40ක පමණ කාලයක් තියෙනවා. 50කට විතර කිට්ටු කාලයක් තියෙනවා. ඒ කාලෙදී සක්මන් කරලා අපිට අවශ්‍ය නම් ඒ ගිලම්පසක් අරගෙන අපි 10 මාට මෙතන රැස් වෙනවා. පැයක පරියන්කයක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.